දහනවය සම්මත කරගත්ත ඒක ඉතුරු ටික යන්නේ විස්ස විස්ස කිය කිය එක හැමදාම එකක් කියෝ කියෝ යනවා කරන්නේ වෙන එකක් ආයි වෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ඔක්කොම දිහා ජනතාව වික්ෂිතව බලන් ඉන්නවා. මේක ඇතුලෙන් උත්තරයක් හොයාගන්න ඕන උත්තරය හොයන්න තියෙන්නේ දේශපාලන ස්ථාවරත්වයකට රට ගෙනියන එක. ඒක අර වෙන උත්තරය නෑ. නමුත් මලාවේම කරන්න පුළුවන් බවක් පේන්නේ නෑ. ඒ නිසා ජනතාව ඉදිරියට ඇවිල්ලා දේශපාලන ස්ථාවරත්වයක් වෙනුවෙන් මැදිහත් වීමේ උවමනාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟ අධිරය ඉලක්කයක් සහිතව ජනතාව පෙළ ගන්න ඕන. දැන් ව්‍යාකූලත්වයක් තියෙන්නේ. ජනවාරි 8 වෙනිදා ලැබිච්ච ජනවරමත් කැඩිලා බිඳිලා ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙනවා.